විවෘත මනසින් පිරිච්ච මනසකින් ඒ නිසා බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා අපි ගත්තොත් ආනාපාන සති භාවනාවේ ආනාපාන සති භාවනාවේ පැය ගණන් දවස් ගණන් භාවනා කරත් අපි තාම ආනාපාන සතිය බැලිය යුතු දැකිය යුතු පැතිකඩ 11ක් තියෙනවා 11 දැකලා නැහැ. ඒ 11 දකින්නකම් ආනාපානෙ දැක්කයි කියලා සරුවචනංශ බාර ගන්නෑ. සරුවචනංශ සඳහන් කරනවා ඕනම වස්තුවක් ඇහිීමක් දැකීමක් ගන්ධ සුවඳ බැලීමක් රස බැලීමක් පහස බැලීමක් හිතී හිතවිල්ල ඒ හැම වස්තුවකටම ඉන්දිය ගෝචර සෑම වස්තුවකටම 11 පැත්තක් තියෙනවා. ඒ 11 පැත්තම දකින්නතක් අපිට ඒ වස්තුව පිළිබඳ විනිශ්චය කරන්න අයිතියක් නැහැ. නමුත් අඩුවෙන් දැක්පැත්ත තමයි වැඩියෙන් විනිශ්චය කරන්නේ. හොඳට දැකපේකන විනිශ්චයක් ඕන කරන්නේ නැහැ. ඒ නිසා අපි පොඩ්ඩක් වෙලා ගනිමු මොකද්ද මේ අපි කියන මේ ආනාපාන සති භාවනාවේ 11 පැතිකඩ දකින්නයි කියලා කියන්නේ මොකක්ද? උගා සූත්‍රවල සඳහන් වෙනවා මට නම් මතක නැහැ සූත්‍ර වශයෙන්. ඒකෙදී සර්වඥයන් සඳහන් කරන ඕනම දෙයක අතීත අනාගත පච්චුප්පන්න කියලා පැතිකඩ තුනක් තියෙනවා. කාලමාන තුනක් තියෙනවා. ඊට පස්සේ ගොරෝසු සුඛුම කියලා. ගොරෝසු සහ සියුම් කියලා පැතිකඩ දෙකක් තියෙනවා. ඉතින් ප්‍රිය සහ අප්‍රිය කියලා හීන ප්‍රනීත කියලා පැති දෙකක් තියෙනවා. ඒ වගේම দূරේ සන්තිකය කියලා මේ ලං වෙලා පේන වෙලාවල් තියෙනවා ඈත් වෙලා පේන වෙලාවල් තියෙනවා දෙකක් තියෙනවා. ආයෙ දෙන අජ්ජත් බහිද්දා වශයෙන් මේක මම මාගේ ඇතුළත ආධ්‍යාත්මික කියලා එහෙම මේක බාහිරයි මගේ නෙමෙයි මටයි නෑ කියලා බාහිරේ තියෙන පැතිකඩ තියෙනවා. ඔන්න 11කට පැතිකඩ දකින්නකන් අපි හිතාන ඉන්නවා අපි තානාපාන සති භාවනා කාර්යෝ කියලා. නමුත් අපි සමහර විටක 150ක්වත් තව දැකලා නැහැ. ඇයි මේ 150ක්වත් දැකලා නැහැ කියලා මගේ ප්‍රසිද්ධ දේශන වල කියන්නේ අපි ආනාපානේ දැක්කයි කියලා බාරගන්නේ වර්තමාන වශයෙන් ආනාපානේ තියෙනකොට පමණයි. අතීත වශයෙන් සහ අනාගත වශයෙන් තියෙනකොට අපි හිතනවා භාවනා වැරදිලා මේ නැගිටලා යනවා යන්නේ. ඒ නිසා තුනේ එකයි අපි බාරගන්නේ අනිත් දෙකම අපි ප්‍රතික්ෂේප කරනවා. සමහරට ඒක ඒ වෙලාවේ අපිට පෙන්වන්න හදනවා මෙතෙක් නොදකපු පැත්තක්. නමුත් අපි බාර ගන්න ලෑස්ති නැහැ. මොකද අපේ මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව කියනවා වර්ධව ගත්තේ නැහැ ආනාපානේ කියනවනේ මේ දැන් අස්පනා අපිට පේන්න ඕන. එහෙම නැතුව වෙනවනම් ඒව গুপ্ত දේවල් ඒව බාර ගන්න බෑ කියලා. එනිසා අපිට මෙතෙක් කල නොපත් පත්‍විච්ච නැති ආනාපානයේ පැතිකඩ ඉතුරු දෙක දැක ගැනීම අපි විසීම වලකාලන. මේ අපි මේ භාවනා ඉගෙන ගන්න මේ සතිපට්ඨාන ඉගෙන ගන්න මේ පටිච්චසමුප්පාද ඉගෙන ගන්න අන්න එහෙම ඒ වලකින පැති වලකන පැති අපි විහිම වලක ගන්න පැති නතර කරලා ඒකට ස්වභාවයෙන් ඒ කට්ටියගේ රංගපෑම කරන්න දෙන්න කරපු දාසිය තමන්ගේ ජී භාවනා පිරිච්ච ගතියක් එනවා එදාට තේරෙයි අනේ කොච්චර කල් සංසාරේ අපි මේවා දැකලා ඇද්ද මේවා ප්‍රතික්ෂේප කරා ප්‍රතික්ෂේප කරමින් සෝවාන් වෙන්නේ කොහොමද කියලා අහනවා ධ්‍යාන ලබන්නේ කොහොමද කියලා අහනවා කොහොම නිරාමිෂ ප්‍රීතිය කියලා. ඒ එකක්වත් වෙන්නේ නැහැ. අර අපි විහිං වලපාලන පැති අරගන්නවා. ඒ නිසා අපි අපි පොඩ්ඩක් පස්සේ විවේකේ බලමු. මොකද්ද මේ අතීත ක්‍රමය මොකද්ද අනාගත ක්‍රමය කියලා. මොකද වර්තමාන ක්‍රමය විතරයි අපි සතුටින් අන්දේ ප්‍රතික්ෂේප කරන්නේ. ඒ ආනාපානී ඕලාරික සුකුම කියන පැති දෙකෙන් ඊටාම ගොරෝසු ඇති වෙනවා ආස්වාස අවස්ථාව ප්‍රස්වාස අවස්ථාව හොඳට පේන ගොරෝසුලා අපි සතුටින් බාර ගන්නවා. ආනාපානී ගෙවිලා ගෙවිලා සියුම් වෙලා යනකොට අපි හිත නරක කරගන්නවා. ධානා බණ බලනකොට දැන් පේන්නේ නැහැ. ඉතින් මම මොකද කරන්න ඕනේ කියලා සැකපහල කරන පරියන්කෙන් නැගිටලා යනවා. කවදාක තනවනේ සිහු වෙනකොට ඒක ඉවසීමෙන් යුක්තව බලන්න පුරුදු නැහැ. ඒ නිසා ඒ දෙකෙම 150යි අපි පිළිගන්නේ. ඇත්ත කියලා අනිත් එක හිතින් ප්‍රතික්ෂේප කරනවා. අනමනේ ස්වභාවයෙන් සිහු වෙනකොට අපි හිත නතර කරගන්නවා. ඒකට කියනවා මිච්ඡා ප්‍රතිපත්‍ය විද්‍යාව කියලා. අපි හිතාන ඉන්න ආනාපාන ආනාපාන ගොරෝසුම තියෙනවා. ඒ වගේම හීන ප්‍රනීත කියන එකෙන් ආනාපානිනකොට අනේ මගේ භාවනාව හොඳයි සපයි කියලා හිතන හිතවිල්ල විතරයි අපි දන්නේ සමහරලාට ආනාපාන පේන නොද්දකින් ඔපතන් නොදොමකින් කියන පැත්තකින් හරීම කම්මැලි කරනවා හරි බය එලවනවා හරිම නීරස කරනවා ආනාපානෙ තියෙනවා එතකොට අපි හිතනවා මේ සතිය නෙවෙයි මේක නෙවෙයි සමාධිය කියලා අර ආනාපාන ප්‍රතික්ෂේප කරනවා. ඒ හීන පැත්ත දකින්න කැමති නැහැ. ආනාපානේ නුරුස්නා ගතියෙන් දකින්න කැමති නැහැ. ඊ වගේ තියෙන පැත්තක් দূරේ සන්තකය කියලා. සමහරවිට හොඳට දැන් නාසිකාග්‍රේනේ අපි විචු පටන් ගන්නවා කියලා හිතමු. නාසිකාග්‍රේ ළඟ පෙනෙමින් පවතින කොට හොඳට ආනාපානේ බලන්න. සමහරවිට පේනවා ගව් ගණන් ඈතක වගේ ආනාපානේ කොහෙදෝ තික් තියෙනවා. කෙරෙනවා. යලාවට පේනවා. නමුත් අපේ හිත තකක. අපේ හිත ප්‍රශ්න කරනවා මේක වෙන්න බෑ මේම කොහොමද ආනාපානෙ තියෙන්නේ මේ මයි ළඟ තියෙනවනේ මේ ළඟම තියෙන්න එපායි කියලා අර দূර ප්‍රදේශයේ ප්‍රතික්ෂේප කරනවා සමහරලාට අජ්ජත් බහිද්දා දෙකේ මේ පාදාන්තයෙන් උඩ කේසාන්තයෙන් යට හැම පිරිකේව් කරගෙන ඇති සීමා කරගෙන ඇති කොටසට අපි අජ්ජත් කියලා කියන ඇතුළත මට ආනාපානෙ හොඳට ඇතුළත එහෙම පේනවා සමහරලාට මේ මීටරයක් දෙකක් ඉස්සරහ නැත්තම් අඟල් ගානක් ඉස්සරහ පිට සිදු වෙනා වගේ පේනවා හොඳට දන්නවා එතෙන් එනකම්ම සතියෙන් තමයි ආවේ. නමුත් අපි මේව හුරු නැති නිසා, දන්නේ නැති නිසා පටලවිලයි කියලා වළක්වනවා. එතකොට අතීත ක්‍රමයේ අපි වළක්වනවා, අනාගත ක්‍රමයේ වළක්වනවා, හීන ක්‍රමයේ වළක්වනවා, බාහිර ක්‍රමයේ වළක්වනවා, দূරේ ක්‍රමයේ වළක්වනවා. මේ විදිහට බලනකොට 11න් 6ක්ම අපි ඕනකමෙන් කපහරි. පහයි වාරගන්නේ ආනාපානෙ. ඉතින් අපි හිතන්නේ අපේ දැනුම 100 100ක් කවද දෙන්නේ කියලා. ඒ නිසා 100ට 5ක් 105ක් නෙවෙයි 11න් 5ක් අපිට කියන්න පුළුවන් අපපටිපත්‍ය විද්‍යාව. තාම කරලා දාන්නේ නැහැ හුඟක් කල් කරනකොට ඒක නම් හදාගන්න පුළුවන්. නමුත් 11න් 6ක්ම මිච්ඡාපටිපත්‍ය විද්‍යාව නිසා අපි ප්‍රතික්ෂේප කරනවා. කමඨං සුද්ධ කරන්න කියම කවදාකවත් කියන්නේ අනන්තවත් කියනවා Taman දකින්නේ දකින්න විදියට කියන්න පූර්ව නිගමන අනුව විනිශ්චය කරන්න එපා. අඩු ගන්න කියනවනම් ගුරුවරට හොඳට කියලා දෙන්න උනම් ඕක ආනාපාන ඉතාම වැදගත් අවස්ථාවක්. මෙන්න මේ අවස්ථාව දකින්න ඕනේ. ඒකට සාදර වෙන්න ඕනේ. මේක ප්‍රතික්ෂේප කරන්න එපා. මේ වෙලාවෙන් පරියන්කේ නැගිටින්න එපා. කොහොම හරි කරගන්න කියලා කියලා දෙතයි. නමුත් කිසි කෙනෙක් පෘථග්ජනියෝ නැත්නම් භාවනා පිළිබඳව මූලික හැකියාව නැත්නම් වාර්තා කරන්නවත් දන්නේ නැහැ. ඒක ඇත්තට ගුරුවරයාගෙත් වැරද්දයි. ගුරුවරු මෙයා බණට කියලා දෙන්න ඕනේ. ධර්ම සාකච්ඡාදී කියලා දෙන්න ඕනේ. ආනාපානයේ ශිෂ්‍යයා කැමති වෙන යෝගාවචර කැමති වෙන පැත්ත විතරක් නෙවෙයි. ඒකෙන් ඔය අවිද්‍යාව සම්පූර්ණයෙන් කපන්න බෑ. යෝගාවචරයා සහජයෙන්ම ප්‍රතික්ෂේප කරන පැතිව ගත්තේ. නමුත් ගුරුවරයා දන්නවා ඒක අනිවාර්යයෙන්ම දැනගත යුතු කොටසක්. සර්වඥාන්සේ දන්නවා ඒක අනිවාර්යයෙන්ම දැනගත යුතු කොටසක්. ඒක නිසා අපි වෙලාව හමාර වෙන නිසා පොඩි නිදර්ශන දෙක තුනක් ගනිමු කොහොමද ආනාපානේ නීරස වෙන්නේ කියලා. නැත්නම් නීරසේ ඥානාපානේ වටිනාකම කොහොමද දකින්නේ කියලා. අපි හිතමු අපි වාඩි වෙනවා. වාඩි වෙලා හොඳට කයට හිත යොදලා හොඳට කය පట్టල කරගෙන නානාපානට හිත දාගෙන ඉන්නවා. ඉතින් මුල්ම ස්වරූපේ විතිකක් වෙලා යනකම් කිසි බාධාවකින් තොර වේදනා හිතිරි ශබ්ද නැතුව හොඳට ආනාපානේ පේන. ඉතින් ඒක අපිට සතුටක් ඇති වෙනවා. අනේ මං කල්ලාතු භාවනා කරපු නිසා අද මේ මේ මට වෙලා තිබුණ නිසා කියලා සතුටක් ඇති වෙනවා. ඔහොම සතුටක් ඇති වෙගෙන ටික වේලා කරනකොට ඔන්න හිතවිල්ලක් එනවා. ඔන්න තරහයක්. මොන තරහන මෙච්චර ලස්සන තියෙද්දි මම මොනවා හරි ඒ හිතවිල්ල ඇතුනේ අසවලාගේ දෝෂේ නිසායි අසවල් දේ නිසායි කියලා ඒක ඇති කරපෙන්නාට තරහ වෙන නමුත් ඔය හිතවිල්ල ගියයි කියමු ආයෙසරක් ආනාපානට එනවා ආයෙ ටිකක් යනකොට සද්දයක් ඇහෙනවා තාම හිතේ වීර්ය ශක්තිය නිසා ওই සද්දේ තියෙද්දිත් ඒක යනකම් ඉඳලා ආනාපානට එන්න පුළුවන්. සමහරට පුංචි වේදනා ඉඳගත් අලුත් පිට එනවා. කමන්නේ යන්න පුළුවන්. ඔහොම යනකොට යනකොට යනකොට මොකද වෙන්නේ? අර එකවරකට ඇවිල්ලා ගියේ හිතවිල්ල වෙනකොට හිතවිලි ධාරායෙන්ට පටන් ගන්නවා. ඒකට කියන චේන් තෝට්ස් කියලා එකින් එකින් එකින් හිතවිලි එන්න පටන් ගන්නවා. අර අතනින් මෙතනින් ආපු වේදනා දිගින් දිගට එන්න පටන් ගන්නවා. ශබ්ද කරදර වැඩි වෙනවා වගේ පේනවා. ඉතින් එතකොට යෝගාවචරය අර ගූලගණ්ඨික ජාතා මේ ආදිවාසී මුංජ බබ්බචේ දාතාගෙන ඉතින් පටලවා ගන්නවා. පැටලෙනවා. මොකද හේතුව ආනාපානට වැඩිය බාධක එන්න පටන් ගන්නවා. හැබැයි මෙතනදී ඥානවන්ත යෝගාවචරය කල්පනා කරන්න තියෙන්නේ මේ බාධක තිබුණත් ආනාපානෙ තියෙනවනේ මම කාටද ඡන්ද දෙන්න ඕනේ? මම මේ බාධක නිසා හිත තලා ගන්න එකද කරන්න ඕනේ? නැත්නම් මේ බාධක තියේදිත් පේන ආනාපානේ සරණ ගියොත් ආනාපානියම පිහිට වුණොත් අපිට අර බාධක වෙනුවට බාධක වලින් එන කරදර අඩු කරගෙන ආනාපාන දිහාට හිත දාන්න වැඩි අවස්ථාවක් ලැබෙනවා. ඒ වෙලාවේදී යෝගාවචර පේන්නේ ආනාපානේ හීනයි. ආනාපානේ කරදරකාරී. ආනාපානේ දැන් ගෙවෙමින් පවතින නැතිවීමෙන් පවතින වේදනා සද්ද හිතවිලි වැඩෙමින් පවතිනවා. කියලා ඒක ගොරෝසුට වැටෙනවා හොඳට වැටෙනවා. ඒ නිසා යෝගාවචර එක්කෝ අර පිටින් එන සද්ද වේදනා හිතවිලිත් එක රණ්ඩු කරගෙන හිත අවශ්‍ය ගන්න. එහෙම නැත්තම් ඒ වෙනකොට තුනී වෙලා බල බින්දිලා වගේ දඟලන ආනාපානීය නොසලකා හරිනවා. තාමත් සිවුන් තරක් මම විස්තර කරන්නේ මෙන්න මේක මේ විදියට දැකගෙන මෙන්න මේක තමයි මේ සරුවචනසේ සඳහන් කරුවේ ආනාපානෙ එපා වෙන තැනක් නැත්තම් අල්ලගන්න බැරි වෙන තැන අපහසු තැනක් එනවා ඒකත් භාවනාවේ වැදගත් දෙයක් දැකිය යුතු දෙයක් අවදියෙන් බැලිය යුතු පැත්තක් කියලා දැනගත්තොත් කවදා හෝ යම් වෙලාවක යෝගාවචරිත වේදනාවක් තිබුණා සද්ද තිබුණා තීතිවිලි තිබුණා ආනාපානේ සියුමුණත් මම ශක්ති ප්‍රමාණෙන් වේදනා සිද්ධ වෙච්චවිලි හද්ද අමතක කරලා යටපත් කළ ආනාපානෙ මෙල්ලෙන්න බලනවා. කංගේ ගහගෙන යන මිනිහ පිටුරු ගහෙත් එල්ලෙනවා වගේ ගෙවෙමින් පවතින ආ ආනාපානෙත් එල්ලෙන්න ඕනෑ කියලා බැලුවොත් භාවනා සම්පූර්ණ වෙනසක් ඇති වෙනවා. යෝගාචරයේ අගේ ආඩම්බරවල ලොකු වෙනසක් ඇති වෙනවා. ආනාපානෙ දුර්වල වුණත්, හීන වුණත්, ප්‍රිය නැති වුණත් ඒකට හිත යෙදුවොත් ඒකට ගෞරව කෙරුවොත් ඒකට සාදර වුණොත් අර හිතිලි වේදනා සද්ද ක්‍රමයෙන් දුරස් වෙලා ආයසර කනබහන මුණ දෙන්න පුළුවන් ශක්තියක් එනවා. ඕක මම බෞද්ධ දවසවල සුබදාරාමයේ ගියාට පස්සේ විස්තර කෙරුවා ටිකක් මේ hina වෙන්න පුළුවන් තාලෙට. ඒ මොකද ආනාපානේ අනිකුත් හිතිවිලි වේදනා සද්දත් එක්ක රණ්ඩු කරලා සටන් බීම අපට හොඳට පේනවා දැන්. මම එතකොට හුදු නිදර්ශනය නිකන් නිරීක්ෂකෙක් පමණයි ආනාපානට ඔලුව උස්සන්න දෙන්නේ නැහැ හිතවිල්ලක් කියලා. වේදනාවක් කියනවා. සද්ද එනවා. දැන් වේදනාව හිතවිලි සද්ද හොඳටම ප්‍රබල වෙලා බලවත් වෙලා ආනාපානෙ මුළු ගැන්වෙනවා. එතකොට මම ස්වාධීන නිරීක්ෂකෙක් විදිහට විපස්සකෙක් විදිහට මම ඡන්දෙ දෙන්න ඕනේ බලවත් ඡන්ද ගොරෝසුට වැඩ කරන හිතවිලි වේදනා සද්ද දිහාවටද නැත්නම් අර ගෙවෙමින් තුනී වෙමින් පවතින ආනාපානද කියලා බැලුවොත් මේ ආනාපානයේ හීනපැත්ත අවබෝධ කරගන්න ඕන යෝගාවචරය නම් අනිවාර්යයෙන් මේක වැදගත් භාවනාවක් මේක අනිවාර්යයෙන් මුණ දෙන්න වෙන වෙලාවක් මෙතනදී මම වැඩි ඡන්දයක් වැඩි කැමැත්තක් දීත්තේ ආනාපානෙටයි කියලා පීඩාවටපත් වෙලා තියෙන ආනාපානෙට අපි සාදර වුණොත් ගරු කරොත් ආනාපානෙ ලස්සනට hina වෙන්න පටන් ගන්නවා. බුදුම විදියට පණක් ලබනවා ඒ වෙලාවේ. ලැබුවොත් ආනාපාන සටනේ දිනන්ටත් ඉඳ තියෙනවා දිනපු දවසේ තමන්න තේරෙනවා මෙතෙක් කල පැනපු නැති නොගිය කඩයිමක් පැනනයි මෙන්න මෙතනදී යෝගාවචරයා කලින් කරපු භාවනාවල වෙච්ච වැරදි මේ වෙලාවේදී මේ අහපු බණි එහෙම නැත්නම් ධර්ම සාකච්ඡා කරපේක වටිනාකම තේරුම් අරගෙන හරියට ආනාපානෙටම පණ දීගෙන කටයුතු කරන්න වුණොත් ඒ යෝගාවචරය හරියට සතම් බිමක තමන් ජාතිය වෙනුවෙන් සටන් කරන යුද සෙබලෙකුට තමන්ගේ ගෙදර ඉඳගෙන ආශිර්වාද කරනවා ඒ යුද සෙබල දන්නා සටන් බවට එන්න බැරිමත් මගේ රටවැස්සෝ මට මං වෙනුවෙන් මේ වෙලාව සටන් කරනවායි කියලා මේ ආශිර්වාද කරනවා කියලා දැනගත්තොත් පුදුම ගැම්මක් එනවා අන්නකොට අරින සින්දුවක් මේ ළඟදී කියලා දෙුණා හදවතින් ඔබ යුද බිමේ අපි තන්කලේ නැත කිසි දිනේ කියලා ආනාපානේ කවදාකවත් තනි කරන්න එපා යුතුයි. තනි කෙරුවෝ සහ ගන්නවා. එයාට ආනාපානේ හරියන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න මේක භාවනා කරගෙන යනකොට යනකොට ටික වෙලාවක් යනකොට චිත්ත වේග අපේ අඩු වෙනකොට ආනාපාන විරුද්ධ වෙන හිතවිලි වේදනා සද්ද පෙන පුම්බගෙන එනවා. අන්න එතනදී යෝගාවචරය හරියට පැත්ත දැනගෙන මේක ආනාපානයේ හීන අවස්ථාවකටපත් වෙච්ච තැන මම මේකට ඡන්ද දෙන්න ඕන මම මෙයාට බණ දෙන්න ඕන මේ බලය දෙන්න ඕන කියලා අර දුර්වල වෙලා තියෙන ආනාපානයත් හොය හොයා සතිය පිටවන්න පටන් අරගත්තොත් පුදුම වෙනසක් භාවනා ජීවිතේ සිදු මෙන්න මේක වෙන්න නම් අපිට ආනාපානයේ බාධක මුණ ගැහෙන්න මේපයි. ඒක සාමාන්‍යයෙන් ආධුනිකයට වෙන්නේ නැහැ. ආධුනික හුඟක් වෙලාවට බලාපොරොත්තු වෙන ආනාපාන කරන ආනාපාන විතරක්ම තියෙනවනේ කිසිම බාධාවක් එන්න බෑ කිසිම බාධාවක් ආවොත් ඒ බහන වැරදි ආනාපානෙ ප්‍රනීතම වෙන්න හීන භාවයක් බලාපොරොත්තු වෙන්නේ නමුත් කවදාකවත් හීන භාවයෙන් ප්‍රනීත භාවයෙන් තොරව ආනාපාන සම්පූර්ණ වෙන්නේ නැහැ කියන එකයි දරුවචනාංශගේ කතාව දේශනා ඒ නිසා ආනාපාන කරන වෙලාවදී මතක තියාගෙන ඉන්න ඕනේ ආනාපානිය අපිට නැති වෙන්නේ එකක් අපි කාරණා නොදන්නකම දෙක තමයි අපි දන්නවයි කියලා පැහැය වෙන්න හදන ගතිය. පැහෙන්න හදන ගතිය. එතකොට ආනාපානෙ තුනී වෙනකොට අපි ඒක අතහැරලා දාන එකයි. ශෛවසීමේ ශක්තිය අවශ්‍ය වෙන්නේ මොකටද? ඔන්න අපපටිපත්‍ය අවිද්‍යාව කියලා ආනාපානෙ 11 පැත්තක් තියෙන ඒ ඔක්කොම දැනගන්න ඕනෑනේ කියන දැනීම නැතිකමත් අපිට බාධායි. දෙක තමයි ආනාපානේ තුනී වෙලා තියෙද්දිත් බලනවා වෙනුවට හිතවිලිත් එක්ක කරන්න කරන්න ගත්තොත් වේදනත් එක්ක කරන්න කරන්න ගත්තොත් එහෙම නැත්නම් මේ සද්දත් එක්ක රණ්ඩු කරන්න ගත්තොත් ආනපන මාත්‍රකා නිකම්ම මැකිලා මුණ දී ගන්න බැරි වෙනවා. ඒ නිසා මෙන්න මෙතනදී ක්‍රියාත්මක වෙන විද්‍යාව ඇති වෙන්න නම් සතිය පිළිබඳ හොඳ අවබෝධයක් ඇති කරගන්න ඕනේ. සතියෙන් අපි කරන්නේ මොකද්ද? එන දේවල් පිළිබඳව කවදාක ප්‍රතික්‍රියා කරන්නේ. ප්‍රතික්‍රියා නොකර දැන් මේ වෙලාවේ ආනාපානේ තනි කර නෑ දෙක තුනක් එක රණ්ඩු කරමින් තියෙන කමක් නෑ. ඒක දෝෂයක් නෑ. මේක සතිය නැතිකමක්වත් සමාධිය නැතිකම මේක ඇත්තට හොඳටම සතිය තියෙන තරම්. බාධාවල් තිබුණාට අපි බාධාවල් වලට හැප්පෙන්න යන්නේ අපි ආනාපානෙම පිහිට කරගෙන ඉන්නවා කියලා ගත්තොත් තමයි ඇත්තටම අපි අර වැටි වැටි කැඩි කැඩි ගිය සතිය අඛණ්ඩ සතියක් වඩපත් කරගන්න පුළුවන්. අනිදාට තේරෙනවා කවදාකවත් අපිට ආනාපාන සති භාවනාදී මේ හිතවිලි වේදනා සද්ද නැති තැනක් නැහැ. එනවමයි. අන්නේ එන දේවල් කරදරයක් බවට පත් කරගන්නේ නැතුව දිගට යන්න නම් අපි ඒක අපේක්ෂා කරන්න ඕන. අපේක්ෂා කරන්නේ කොහොමද? ආනාපානයේ සියුම් වේගන යන්න යන්න යන්න ඔය හිතවිලි වේදනා සද්ද එන එක ස්වභාවයි. ඒක නිසා අපේ අපවත් ඇති ලොකු සාංශ මතක් කරන්නේ ඒක බලාපොරොත්තු යනවනම් මේක මෙහෙම වෙයි මං ආවොත් ඒකට මං ලෑස්ති වෙලා යන්නේ කියලා හරියට ලෑස්ති වෙලා ගියොත් ඔන්න පටලැවිලි එන්නේ නැහැ. මොක හිතනද භාවනා නොකරපු ආධුනිකයෙකුට කවදා මේක තේරුම් ගන්නද කියලා. කොහොමද එහෙම කෙනෙකුට මේ කියලා දෙන්නේ කියලා කවදාකවත් තේරෙන්නේ නැහැ. තේරුම් මේක දැනගෙන කරලා වැරදිලා වැටිලා වැටිලා වැටිලා හොඳටම හිතපු කෙනෙකුට නම් මේක කියනකොට ලොකු ශක්තියක් ඇති වෙනවා හයියක් ඇති වෙනවා හැබැයි නේනම් මම මේක වෙලා දන්නේ නැතුව හිතන්නේ කියලා ශක්තිය වෙන නිසා මෙවැනි දේවල් ආධුනිකයෙකුට වැඩන්නේ ආධුනික අවස්ථාවේ මේක තේරෙන්නේ නමුත් ඉස්සරහට ගිය කෙනෙකුට නම් හොඳට වැටෙනවා ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ අපිට මේක හමු නොවිලා නෙමෙයි තියෙන්නේ අපි හරියට අපි ළඟ තියෙන වීර්යාදී ධර්ම මේ සතිය කියන ධර්මය, සද්ධාව කියන ධර්මය පාවිච්චි කළ යුතු උග්‍ර අවස්ථාවල් අහලා බලන්න. ඒ නිසා අපි උඟාක් ඉක්මනට සටන පාවා දීලා. නමුත් හරියට දැනගෙන පොඩ්ඩක් සටනේ දිනුවනම් අපිට බුදුම ආත්ම ශක්තියක් ඇති වෙනවා. ලොකු චිත්ත ශක්තියක් ඇති වෙනවා. අනිත් දවසේ මේට වැඩි ලොකු සද්ධාවක්. මේට වැඩි ලොකු හිතවිලියාවක්. මේට ලැකි වැඩි ලොකු වේදනාවක් මං ආනාපානේ පාවා දෙන්නම කොහොම හරි රඟ ගන්නවා කියලා පුදුමාකාර පන්නරේ ලැබීමක් හැම සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන දේවල් වල මුවහත් වීමක් සිදු වෙනවා. මෙන්න මෙහෙම තමයි අවිද්‍යාව කැපෙන්නේ. නොදැනුවත්කම කැපෙන්නේ. ඉගෙනගෙන නෙවෙයි. ඉගෙන ගන්න ඕනේ.